දහර අපමණ විපත් අභිමුව වුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම සදහම් දහර විලඳ සේවයෙන් සදහම් දහර සම්මා සම්බුදු සරණයි. සදහම් ධාර ධර්මදේශනය නිරයට යන මග නැවතුමට සදහම් ධාර ධර්මදේශනයේ ගුණට මුසු කරලීමේ ගුවන්විදුලි සමානුග්‍රාහකත්වය ලබා දෙන්නේ පිටිත බිත්තියේ ජලය නොරඳන ජාත්‍යන්තර තලයෙන් නිර්මාණය වන Web Paints අනුග්‍රාහකත්වය WAPP Web Paints අනුග්‍රාහකත්වය ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් පෞද්ගලික ආයතනයේ අපේ පුණ්‍යානුමෝදනා අද ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සදහම්දාර ධර්මදේශනා මාලාවේ නිර්මාතෘ තැන්පත් විචිත්‍ර භානක පූජ්‍යපාද ඇරව්වල සුධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේයි. සදහැවතුනි අද ධර්මානුශාසනා වෙනුවෙන් මාතෘකා කරගන්නේ පංචශීලය පිළිබඳවයි. මේ ධර්මානුශාසනාවේ පින්වන්ත දායකත්වය දරන්නට සම්පූර්ණ දායකත්වය වෙනුවෙන් බරපැන දරනවා මතුගම වලගෙදර ගල්මත්තේ චමිලා ලසන්තිකා සහ අසිතා යන දායිකා දියණියන් තිදෙනා. අවසරයි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනා පැවැත්වීම සඳහා දෙපා නැමෙද වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.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 අප විසින් සදාම් දහර ධර්ම දේශනා මාලාවේ සිදු කරනු ලබන 22 වන ධර්ම දේශනාව අදට નિયમિતව තිබෙන්නේ. ඒ වගේම අපි අද අරමුණු කරනවා අද සිට පංචශීලයේ පිළිබඳව ඔබට කියා දෙන්නට පංචශීලයේ යටතේ සිදු කරනු ලබන පළමු ධර්ම දේශනාව හැටියට අද දවසේ මෙම ධර්ම දේශනාව හඳුන්වන්නට පුළුවන්. මෙම ධර්මදේශනාව සඳහා පින්වත් පූර්ණ දායකත්වයේ දරනවා මතුගම වලගෙදර ගල්වත්තේ පදිංචි චමිලා ලසන්තිකා අසිතා යන මහත්මීන් විශේෂ අරමුණු විදිහට තබාගෙන තිබෙනවා වසර 6කට පෙර මේ පරිලව යන්නට යෙදුනා වූ ආදරණීය පියාණන් වහන්සේ වන අර්නෝලිස් බද්දේ විතාන මහතාටත් නමින් මේ පරිලොව ගිය කුල પરම්පරාගත සාංශාරික සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට නිවන් සම්පත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම විශේෂයෙන් අද දිනේදී දෙසැම්බර් 25 වන දිනට ජන්මෝත්සවය සිහිපත් කරන 74 වන ජන්මෝත්සවය සිහිපත් කරන්නට යෙදෙන ආදරණීය මෑණියන් වහන්සේ වන කරුණාවති ජයසේකර මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නට. ඒ වාගේම පවුලේ දූ දරුවන් ආදී කොට ඇති මුණුපුරු මිනිපිරියන් සහෝදර සහෝදරියන් ආදී කොට ඇති සියලු දෙනාටම මෙලෝ වශයෙන් අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදය පින් කැමැති පින් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේවාශිර්වාදයත් ඒ වාගේම මෙවැනි පින්කම් වලින් ජනිත වන්නා වූ පින් බලයේ ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙලෝ වශයෙන් වඩ වඩාත් පින්දහම් සිදු කරගන්නට පරලෝ වඩ වඩාත් සුගතිගාමී වන්නට ඒ වාගේම වහවහ සැප ප්‍රතිපදාවෙන් නිවන් සුවයෙන් සැනසෙන්නට කියන උතුම් සත්පුරුෂ කාරණා රාශියක් මූලිකත්වයේ තබාගෙන අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වාගේම දේශකයන්න් වහන්සේටත් කළගුණ සැලකීමේ පින්කමක් හැටියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, දැන් අපි ඔබට ගියවර නැත්නම් 21 වන ධර්ම දේශනාව යටතේදී සරණාගමනයේ යටතේ අවසාන ධර්ම දේශනාව වන 7 වන ධර්ම දේශනාවේදී කියා දුන්නා සරණාගමණයට පත්වන ආකාරය ඒ සහ විවිධ කරුණු රාශියක් පිළිබඳව. ඒ ධර්ම දේශනාවේදී අපි ඔබට කිව්වා අද සිට අපි තුනුරුවන් සරණාගමණය පිළිබඳව নমස්කාරය පිළිබඳව ඒ වගේම ප්‍රථමයෙන්ම නිවන් දකින්න බලාපොරොත්තු වන කෙනෙක් තමන්ට අදාළ බෝධියක් නැත්නම් තමන් ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් රහත් තෙරණියක් හැටියට ධර්මය අවබෝධ කරනවද අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවක් හැටියට ධර්මය අවබෝධ කරනවද අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකාවක් හැටියට ධර්මය අවබෝධ කරනවද නැතිනම් පච්චේක බුද්ධත්වයක් සඳහා පාරමිතා ගුණධම් සම්පූර්ණ කරනවද? එහෙම නැත්නම් ලෝකයේ කෙරෙහි මහා අනුකම්පාවෙන් අනාගතයේ බුදු බවක් ප්‍රාර්ථනා කරනවද කියන කාරණා අනුව තමන් විසින් නිවන් දැකීම සඳහා ප්‍රථමයෙන්ම කුමක්ද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව අපි ධර්මදේශනා 10ක් පමණ මූලික කරගෙන නැත්නම් පැය 10ක පමණ දේශනා මාලාවක් අරමුණු කරගෙන ඔබට කියා දෙන්නට යෙදුණා. අනතුරුව තමයි පැය දෙකකට ආසන්න කාල පරාසයක් තුල নমස්කාර පාඨය කියා දුන්නා. පැය 7ක කාල පරාසයක් තුල යම් පමනකට සරණාගමණය පිළිබඳව කියා දුන්නා. නමුත් ඔබ වරදවා හිතන්න එපා මේ සරණාගමණය පිළිබඳව 100ට 100ක් කරුණු කාරණා කියා දුන්නා කියලා. මේ පැය 7ක කාල පරාසය තුලම අපි ඔබට තවම කියා දීලා තියෙන්නේ සරණාගමණයෙන් 100ට 25ක් 30ක විතර කොටසක් විතරයි. මේ පිළිබඳව ඔබ ඉගෙන ගත යුතු තව කාරණා රාශියක් තිබෙනවා. මං කෙටියෙන් කියන්නම් මොකද අපි බොහෝ විට අත්දැකලා තියෙනවා මේ ගුවන්විදුලි ධර්මදේශන ආදී ශ්‍රවණය කරන පින්වත් බොහෝ දෙනා මේ ධර්මදේශනාව සිදු වෙද්දීම දැන් අපි සමහර වෙලාවට ඔබට මම මේ අසුවල් කාරණාව ගන්නෙ අසුවල් පිටකේ අසුවල් තැනින් කියනකොට ඒ තැන් ලියා ගන්න පිටිසක්. එහෙම ලියාගෙන පසුව ඔවුන් මොකද කරන්නේ? ඒ කාරණා පතපොත අන්තර්ජාලය තුලින් නැවත නැවත කීපවතාවක් කියවන පිරිසක් ඇත්තටම ඇති වෙලා තිබෙනවා. ඒක බොහෝම හොඳ දෙයක්. ඒක තමයි වෙන්නට ඕනේ. අපි බණක් අහලා හුදෙක් පුරුදු විදිහටම සාදුකාරයක් පවත්වන එකනොත් අපිට මහා පිනක් රැස් වෙනවා. නමුත් ඒ අපි ඒ කියපු කාරණා ඔස්සේ නැවත නැවත අපි ධර්මය හොයන තැනකට આવොත් අපිට ධර්මයේ ඊට වඩා තවත් ගැඹුරු කාරණා පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා ඒක බොහෝම හොඳ කටයුත්තක් නිසා අපි සරණාගමණය පිළිබඳව තව අධ්‍යයනය කළ යුතු යම් යම් කරුණු ටිකක් ඔබට කියනවා. ඒ කාරණාත් අධ්‍යයනය කරන්න. එතකොට ඔබට යම් පමණකට මේ සරණාගමණය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. මොකද පංචශීලය පිළිබඳව ඉගෙන ගන්න කලින් නමස්කාරය පිළිබඳවත් සරණාගමනය පිළිබඳවත් ඉතා හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනේ මේ අවබෝධය ඇති කර නොගත්තොත් අනිවාර්යෙන්ම නිවන් දකින්නේ කොහොමද කියන අරමුණ විනාශ වෙනවා නැත්තම් පාර වෙනත් අතකට ගමන් කරනවා ඒ නිසා පංචශීලයට පැමිණෙන්න කලින් নমස්කාරය පිළිබඳවත් නිවනක් අවශ්‍ය ඇයි කියන කාරණාවත් ඒ වගේම සරණාගමනයත් කියන කාරණා ටික පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත යුතුයි. අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා දැන් අපට දැනගන්නට තියෙනවා ඔබ සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පැමිණිලා ගී ප්‍රසන්ටේෂන් මැදිරිය තුලට පැමිණිලා නැත්නම් මේ අලවි හල තුලට පැමිණිලා මේ ධර්ම දේශනා සමහර අවස්ථාවලදී CD තැටි විදිහට ඔබ සකස් කරගෙන යනවා කියලා. එතකොට එවැනි CD තැටි විදිහට සකස් කරගෙන ගියා නම් නැතිනම් ඔබ සමහරලාවට ජංගම දුරකථනයක් හෝ යම් උපාංගයක් භාවිතා කරලා මේ බණ පටිගත කර ගැනීමක් කරා නම් මෙතනින් දැන් පංචශීලය ගැන උගන්වනවා කියලා ඉවර වෙලා අර පෙර ධර්මදේශන අහන එක නවත්තන්න එපා. පන්සිල් ටික හරියට තේරුම් ගන්න නම් අර මුල් ටික අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක නිසා මේ පංචශීලය ගැන කරුණු ටික ඉගෙන ගන්නවා වාගේම අවම මට්ටමේ මාසයක් පුරාවට එකවරක් දෙවතාවක්වත් එක බණක් අහන්න උත්සාහවත් වෙන්න මේ බණ නැවත නැවත අහන්න උත්සාහවත් වෙන්න එතකොට තමයි ඔබට හොඳ අවබෝධයක් එන්නේ මේ කිව්වේ මොකක්ද ඇයි මේ කාරණා මේ විදිහට දේශනා කළේ? එතකොට අපි අපේ ගමන් මාර්ගය සකස් කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ පංචශීලයේ පිළිබඳව මාතෘකාව පටන් ගන්න අවස්ථාවේ දැන් අපි මාතෘකා විදිහට තියාගත්තෙත් සරණාගමනයයි පංචශීලය අතර සම්බන්ධතාවය තමයි මාතෘකා විදිහට තියාගත්තේ. එතකොට ඒ කාරණා පිළිබඳව හොඳට කල්පනා කරන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි දැන් මේ සරණාගමනය පිළිබඳව අධ්‍යයනය කරනකොට විශේෂයෙන් ඔබ අධ්‍යයනය කළ යුතුයි කුද්දක නිකායේ තියෙනවා අපදාන පාළිය කියලා ධර්ම ග්‍රන්ථයක්. අපදාන පාළිය 1, අපදාන පාළිය 2, අපදාන පාළිය 2 1 කියලා පොත් තුනක් සඳහන් වෙනවා. මේ අපදාන පාළිය කියලා කියන්නේ බුදුවරු පසේ බුදුරජාණන් වහන්සේලා රහතුන් වහන්සේලා රහත් ඵලයට පත් වුණාට පස්සේ ඒ අදාළ ඵලයට බුදු බවට හෝ පසේ බුද්ධත්වයට හෝ රහත් ඵලයට පත් වෙන්න Taman මුලින්ම ප්‍රාර්ථනා කරපු තැන ඉඳන් කරපු විශේෂ පින්කම් පිළිබඳව විස්තරයක් සපයනවා. එතකොට ඒ විස්තරය හරීම වැදගත් අපට එකක් අපට එවැනි පින්කම් බොහෝසේ සිද්ධ කරගන්නටත් අපි නොකරපු පින්කම් සිද්ධ කරගන්නටත් ඒ අපදාන පාළිය අධ්‍යයනය කරනකොට මෙවැනි කාරණා සම්බන්ධ වූ විශේෂ දේශනා රාශියක් හම්බ වෙනවා. එතකොට ඔබ එවැනි ධර්මකාරණාවක් අධ්‍යයනය කරනකොට හැකියාවක් තියෙනවා නම් අපදාන පාළියේ අටුවාවක් තියෙනවා. අටුවා පොතුත් එක්ක ඔබට හැකියාවක් තියෙන කෙනෙක් කියවනවා නම් ඔබට හොඳ ධර්ම දැනුමක් අරගන්න පුළුවන්. ඊළඟ එක තමා විශේෂයෙන් ධම්මපදයේ කියවන්න. ධම්මපදට්ට කතාවත් එක්ක ධම්මපදයේ කියවන්න. ඒ කියවනකොට මේ තැන්වලට අදාළ කාරණා ඔබට ගොඩක් හම්බ වෙනවා. ඊළඟ කාරණාව තමා තේර තේරී ගාථා. කියවන්න ඊළඟට විමාන වත්තු කියන මේ ධර්ම කොටාස ටික කියවන්න. විමාන වත්තු වල කියවෙනවා සරණාගමණයටපත් වෙලා පන්සි රැකලා දීලා බණ භාවනා කරලා ඒක සපානිසංශ විදපු හැටි. ඒතකොට ඔබට ආනිසංශ පක්ෂය හොඳට දැනගන්න පුළුවන්. ඊළඟට අපදාන පාළියනොත් ආනිසංස පක්ෂය හොඳට දැක ගන්න පුළුවන්. කරපු පින්කම් පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. මොකද මෙතනදී න්‍යාය ඇත්තටම 120යි 25යි තියෙන්නේ. මේ ටික තමයි දැනගත යුතු. මෙතනින් එහාට දැනගන්න ලොකු දෙයක් නැහැ. නමුත් ඊට පස්සේ අධ්‍යයනය කළ යුතු ටිකක් තියෙනවා ඒ තමයි මේක ප්‍රායෝගිකව කොහොමද පාවිච්චි කරගන්නේ කියලා. දැන් මේ අපි න්‍යාය ඉගෙන ගත්තේ, තියරි එක ඉගෙන ගත්තේ. දැන් අපිට මේක ප්‍රායෝගිකව ජීවිතේ කොහොමද වෙන්නේ? ඒ ප්‍රායෝගික කරනකොට ඇති වෙන ගැටලු මොනවාද? සමහරලාවට දෙවි බඹුන්ගෙන් වෙන ගැටලු තියෙනවා, සමහරලාවට මිනිස්සුන්ගෙන් වෙන ගැටලු තියෙනවා, ධර්මයට අකමැති අයගෙන් වෙන ගැටලු තියෙනවා, සමහරලාවට තමන්ගේ කෙලෙස් නිසා වෙන ගැටලු තියෙනවා. ඒවා निराකරණය කරගත්තු ආකාර තමයි තේර ගාතාවල තේරී ගාතාවල අපදාන පාළියේ ඊළඟට ධම්මපදේ ඒ වගේ පොත්වල කථානුසාරයෙන් දක්වලා තියෙන ඒවට උදාහරණ එතකොට මේ උදාහරණ ටික තමයි වැඩිපුරම තියෙන්නේ 175ක් විතර තියෙන්නේ සරණාගමනයේ යටතේ ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගන්නකොට අපිට හොඳට ප්‍රායෝගික පැත්තක් පේනවා. මෙවැනි අවස්ථාවක මේකයි කළ යුත්තේ. මෙවැනි අවස්ථාවක මෙහෙමයි කරලා තියෙන්නේ. කියලා අපිට එතකොට පූර්වාදර්ශ රාශියක් අපේ මනසට එනවා, අපේ දැනුමට එනවා. එතකොට අපට ගැටලු ඇති වෙනකොට අර උදාහරණ අපිට පරිහරණය කරලා එතනින් ඒ ගැටලුවේ නැත මිදෙන්න පුළුවන් ලොකු ශක්තියක් අපිට ලැබෙනවා. ඒක නිසා හොඳ හොඳට මතක තියාගන්න පැය 7ක කාලයක් ගත්තට සරණාගමණයෙන් 120ක් 25ක් 30ක් විතරයි තාම කිව්වේ. ඉතුරු කාරණා ටික ඔය බණ පොත්වලින් කියවලා හැකියාවක් තියෙන කෙනෙක් අධ්‍යයනය කරගන්න උත්සාහවත් වෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ පංචශීලයත්. ඒකත් කියා දෙන්නට උන්නේ අපි ගොඩාක් වෙලාට පුරුදු වෙලා තියෙන්නේ පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කියලා මම පණ ඇති සතුන් නොමරමි හොරකම් නොකරමි කියන තැනින් අපි නවතිනවා. නමුත් ඒක මම ඉදිරියට ඔබට කියලා දෙන්නම් මෙච්චර කල් අපි අම්මා තාත්තගෙන් කටවහරෙන් පුරුදු වෙලා ගුරුවරුන්ගෙන් පුරුදු වෙලා හාමුදුරුවරුන්ගෙන් පුරුදු වෙලා මේ කියපු සහ මේ රැකපු සීලය දැන් ඔබ මේකට කලබල වෙන්න එපා මේක මං කියපු ගමන් මේ සීලය අංශු මාත්‍රයක්වත් ඔබට නිවන් දකින්න උපකාරී වෙලා නැහැ මොකද පංචශීලයේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් රකින්න ඕන හැටි තියෙනවා සංසාරයේ පින් බලාපොරොත්තුෙන් කෙනෙක් රකින්න ඕන හැටි තියෙනවා. ඒ දෙපැත්ත වරදවා අරගෙන අර මං සාමාන්‍යයෙන් කියනවා වගේ ගිරව් වගේ කීමකට යෑම නිසා අර නිවනට ඕන ටික ගැන අවබෝධයක් නැහැ. පින් බලාපොරොත්තුෙන් තමයි ගොඩක් දෙනා මේ පන්සිල් පදට නැත්නම් ඊළඟ භවයක් වඩාත් හොඳ තැනකට යන බලාපොරොත්තුෙන් තමයි බොහෝ දෙනා පංචශීලයේ රකින්න තැනකට ඇවිල්ලා තියෙන්නේ. නමුත් බෞද්ධයාගේ අබෞද්ධයාගේ වෙනස තියෙන්නේ සෝවාන් ආදී මගඵල නිවන් ලබන්න අවශ්‍ය ධර්මකාරණා හතරක් කියනවා. සෝතාපන්න සංයුත්තේ ඒ හතරේ මුල් තුන තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණුකාරණා දැනගත් හොඳ අවබෝධයක් ශ්‍රද්ධාවක් තියෙන්නට ඕනේ ධර්ම රත්නය පිළිබඳව කරුණුකාරණා දැනගත් හොඳ අවබෝධයක් තියෙනට ඕනේ. සංඝ රත්නය පිළිබඳව කරුණුකාරණා දැනගත් හොඳ අවබෝධයක් තියෙනට ඕනේ. දැන් අපි සමාජයේ දකිනවනේ සමහර වෙලාවට අපි දකිනවා බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පෑවා කිව්වම සැක කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පියවර තුනකින් තෞතිසා දිව්‍ය ලෝකෙට අභිධර්ම දේශනාව දේශනා කරන්න කියා කිව්වහම සැක කරන කට්ටිය ඉන්නවා. අපේම භික්ෂුන් වහන්සේලා දේශීය විදේශීය බොහෝ දෙනා ඉන්නවා අභිධර්ම පිටකාදීදී පිළිගන්නේ නැහැ. ඒව බොරුයි කියලා තර්ක විතර්ක කරනවා. සමහරු අටුවා ටීකා පිළිගන්නේ නැහැ. සමහර භික්ෂුන් වහන්සේලාම කියනවා pāli භාෂාව කියන්නේ මල භාෂාවක්. ඕකෙන් දැන් ඇති වැඩක් නැහැ. මේ ඔක්කොම අයිති මොකටද? නීවරණ ධර්මවල කතා කරනවා විචිකිච්ඡාව කියලා විචිකිච්ඡාවේ කාරණා රාශියක් වෙනවා බුද්දේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති කියන බුදුරජාණන් වහන්සේ ගැන සැකකිරීම ධර්ම රත්නයේ පිළිබඳව සැකකිරීම රහතුන් වහන්සේලා පිළිබඳව සැකකිරීම කියන තැනට වැටෙනවා. එතකොට අභිධර්ම පිටකයක් නැහැ කියලා තර්ක විතර්ක කරනකොට අපි සැක කරනවා කිව්වද නොකිව්වද කියලා. එතකොට අපි අහුවෙලා ඉවරයි නීවරණ ධර්මවල නිවන් දකින්න තියෙන පාර ආවරණය කරන ධර්මතාවල විචිකිච්ඡා නීවරණයට අහු වෙලා ඉවරයි. කෙලින්ම අපේ නිවන් දකින අදහස එතනින්ම අයින් කරගන්න අපට වෙන්නේ. අභිධර්ම පිටකයක් නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ අර ලෝකවලට ගියේ නෑ මේ ලෝකවලට ගියේ නෑ ඒ ප්‍රාතිහාර්ය අද පාන්න පුළුවන්ද ඒ වගේ අහසින් ගිය භික්ෂුන් වහන්සේලා හිටියත් දැන් ওই සමහර ආමුදුරු ඉන්නවා අපේ ඉතිහාස ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා රුහුණු ප්‍රදේශවල බොහෝ බෞද්ධ කාන්තාව බෞද්ධ බෞද්ධ කාන්තාව බොහෝම දුකින් හිටියා කියලා ආකාසයෙන් ඒ තරම් රහතුන් වහන්සේලා ධානලාභීන් ඒ රුහුණු ජනපද කාලේ මේ එහෙ මෙහෙ ගමන් කරා ඒ නිසා පොළවේ වේලෙන්න දාන වීතික වේල ගන්න බෑ කියලා. දැන් නූතනයේ සමහර භික්ෂූන් වහන්සේලා දොස් කියනවා ඕය මොන බරුද ඕවා මේ පිළිගන්න පුළුවන්ද මේ ඉරව්වක් වැටෙන්නේ නැතුව තියනවද මේ උඩින් ගියා කියලා කියලා විවිධ තර්ක විතර්ක අරගෙන අර රහතුන් වහන්සේලාගේ විශේෂයට ධානා විශේෂයට ධර්මයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණ වලට කෙලිම පහර ගහනවා. පහර ගහපු ගමන් එයාට ආනන්තරීය පාප කර්මය වෙනවා, අරියූපවාදය වෙනවා. එයාට ධර්මය අවබෝධ වෙන්නෙත් නැහැ සමාව ගන්නකම්. ඒක එහෙමයි කියලා hina වෙන, ඒකට උසුළු විසුළු කරන ඊළඟට ගත්තොත් ඒක එහෙමයි කියලා ඉවස ගන්න සියල්ලෝම ඊළඟ ආත්ම භාවයේ අවීචිය පුරවනවා. එච්චරට භයානකයි මේක. දැන් සමහරලාට නූතනය අපි දකිනවා සමහර ගිහි පැවිදි දෙපිරිසක් මේ විදිහට ධර්මයට පහර ගන්න පිරිසක් මේ නූතනේ ඇති වෙලා තියෙනවා. ඉතින් ධර්මය නොදන්න තාර්කික මනසින් ගන්න බොහෝ දෙනත් මොකද කරන්නේ? තර්කයට අනුකූලව ගන්නවා ඒ කියන ඒව ඇත්ත නේද කියලා ඉවරලා කියලා. ඒකෙන් වෙන්නේ මොකද්ද කියන කෙනත් අවීචයට යනවා. ඒක එහෙමයි කියලා සාදුකාර දෙනා ඉවස ගන්න කෙන දෙන්න ගන්න කෙනා ඊළඟට බුදුහාමුදුරන්ට ධර්මයට රහතුන් වහන්සේලාට ඒ කාරණා නිමිති කරගෙන උසුළු විසුළු කරන්න යන කෙනත් කෙලින්ම නිරේ පුරවනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය හදාරනකොට ඒකයි අපි කියන්නේ මුලින්ම සසරේ ස්වභාවය වටහා ගන්න ඕනේ. ඊළඟට බුදු කෙනෙක් කවුද කියන එක වටහා ගන්න ඕනේ. ඒකට තමයි සරණාගමනේ තියෙන්නේ. ධර්මය මොකද්ද කියන එක වටහා ගන්න ඕනේ. ඒකට තමයි සරණාගමනේ තියෙන්නේ. රහතුන් වහන්සේලා කවුද කියන එක වටහා ගන්න ඕනේ. ඒක තමයි සරණා ඒකට තමයි සරණාගමනේ තියෙන්නේ. එතකොට මේ පාදම නැත්තම් මේ ෆවුන්ඩේෂන් එක කඩාගත්තොත් එතනින් එහාට සෝවාන් වෙන්න සකදාගාමි වෙන්න අනාගාමි වෙන්න අරහත්ත්වයටපත් වෙන්න තියෙන ආසාව සම්පූර්ණයෙන්ම අත්හැර ගන්න එක තමයි හොඳම කාරණාව මොකද බොරුවට ප්‍රාර්ථනා කරා කියලා ඇති වැඩක් නැහැ ඒක කවදාවත් වෙන්නේ නැහැ මේක ඔබට බොහෝම කරුණාවෙන් කියලා දුන්නේ මොකද අතීතයේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සුජීවත්ව ලෝකේ වාසය කරනකොට මාර දිව්‍ය පුත්‍රයාත් මාර පාර්ශික ධර්මයට අකමැති දෙවි බබුන් යක්ෂයෝ ආදී අය පවා බුදුරජාණන් වහන්සේට අවිහිරතක්ලා දැන් හොඳම උදාහරණ විදිහට ගත්තොත් එහෙම සමහර අවස්ථා තියෙනවා බුදුහාමුදුරුවෝ පින්ඩපාතේ වඩනකොට රහතුන් වහන්සේලාත් එක්ක මුළු ගමටම මාරපාර්ශික දෙවිවරු ආවේශ වෙනවා. ආවේශ වෙලා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේටත් පින්ඩපාතේ වඩින භික්ෂූන් වහන්සේලාටත් උසුළු විසුළු කරමින් අර පින්ඩපාතේ නොදී උන්වහන්සේලාව වෙහෙසවනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ගම් නියම් ගම් පිටින් අවීචී ආදී නරක ආදී පෙරෙව්වා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. ඊළඟට තවත් සමහර අවස්ථා තියෙනවා බ්‍රහ්ම ලෝකෙට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න වන්නකොට මුළු බ්‍රහ්ම ලෝකේ ඉන්න සියලු බ්‍රහ්මීන්ට මාරය ආවේශ වෙනවා. ආවේශ වෙලා බුදු කෙනෙක් වැඩලා බණ කියන්න හදන අවස්ථාවේ උසස් තැනක ඉත්පත්ති ලැබුවත් බ්‍රහ්මයින් බුදුහාමුදුරෝ ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒතකොට බුදු බුදු කෙනෙකුට අපහාසයක් නේ එතන වෙන්නේ. ඒකෙන් බ්‍රහ්ම ලෝකේ ඉපදුනත් ඊට පස්සේ මොකද වෙන්නේ? අවීචේ පුරවන්න තරම් මහා පාපයක් ඒ තුර සිදුන. ඒක නිසා මේ බුදුහාමුදුරෝ ධර්ම රත්නයත් එක්ක විශේෂයෙන් උසුළු විසුළු කරලා. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ධර්මයට හානි වෙන විදියට බුද්ධ චරිතයට හානි වෙන විදියට ඒ හානිදායක මතිමතාන්තර ප්‍රකාශ කිරීමෙන් කරන කෙනත් විනාශ වෙනවා. අනිවාර්යයෙන් මේකට සාදුකාර දෙන අයත් අනිවාර්යෙන් විනාශ වෙනවා. ඒක වෙන්නේ එක හේතුවක් නිසා. අපි pāli භාෂාව අත්හැරලා තියෙනවා මල භාෂා කියලා. pāli භාෂාව කියන්නේ මුළු විශ්වයම කතා කරන සහ පෙර අපි ඔබට කියා දුන්න ධර්මදේශනාවලදී විශ්වයම කතා කරන භාෂාව සහ ඒ වගේම බුදුවරුන්ගේ භාෂාව. එතකොට අපි ඒක මල භාෂාවක් කියලා අපි අයින් කරනකොට අර බුද්ධ වචන ඉගෙන ගන්න තියෙන හොඳම අර්ථකථනය අපට නැති වෙනවා. දැන් මෙහෙම ගන්නකො අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි මොකද කරන්නට ඕනේ? ඉංග්‍රීසි හෝඩිය මුලින් ඉගෙන ගන්න ඕනේ. අකුර දෙක එකතු කරලා වචන දෙක හැදෙන හැටි ඉගෙන ගන්න ඕනේ. ඒකේ ව්‍යාකරණ නීති රීති තියෙනවා නම් ඒවා ඉගෙන ගන්න ඕනේ. භාෂාමය යෙදුම් තියෙනවා නම් ඒවා ඉගෙන ගන්න ඕනේ. ඔය ඔය ආදී කරුණු ටික ඔක්කොම අයින් කරලා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක බොරුවක්. කවදාවත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි බණ ඉගෙන ගන්නත් පාලි භාෂාව අනිවාර්යයි. පාලි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි බුද්ධ භාෂාව. ඒක නැතුව අපි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි හින්දියෙන් හරි සිංහලෙන් හරි බණ ටික ඉගෙන ගන්නවා කියන එක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ පෙරත් ඔබට කිව්වා මේ පුළුවන් තරම් pāli වාක්‍ය කිය කිය ඔබට බණ ටික කියා දෙන්නේ. එතකොට වචනේ දෙක ඇහිලා ඇහිලා ඇහිලා තේරුම් ඇහිලා ඇහිලා අඩුම ගානේ මාසෙකට වචන 10ක් ඉගෙන ගත්තත් බුදු කෙනෙක් ලෝකයේ දිහා බලන වෙලාවට අර ඉගෙනගත්තු වචන 10 වෙන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට තැන ඔබව සසර දුකින් මුදවන්න. මේකට හොඳම උදාහරණය තමයි අපි කවුරුත් දන්නවනේ. චුල්ලපන්තක මහාපන්තක මහරහතන් වහන්සේලාගේ කතාව. මහාපන්තක හාමුදුරුව රහත් ඵලයටපත් උනත් මාස හතරක් තිස්සේ ධර්මයේ මතක තියාගන්න බැරි වෙච්ච තමන්ගේ සහෝදරයව අවසානයේ ආරාමයෙන් ඉවත් කරන්න පෙළඹුණා. නමුත් බුදුහාමුදුරුව දැක්කා මෙයාව නිවන් දක්වන්න පුළුවන් තැනක් තියෙනවා පෙර සංසාරයේ දඹදිව බරණැස් පුරවරයේම රජ ධම්මපදට කතාවේ මේ විස්තර සඳහන් කරන්නේ තේරී තේර තේරී ගාතාවලත් විස්තර කරනවා අපදාන පාළි අටුවාවෙත් විස්තර කරනවා මෙයා පෙර රජ කෙනෙක් විදිහට ඇතු පිටින් යනකොට දහවල් කාලයේ උයනට ගිහිලා නාලා කරලා ස්නානය කරලා එනකොට මධ්‍යහනේ සූර්ය තාපය නිසා මෙයාට හොඳටම දාඩිය දානවා අද වගේ AC වාහන නැහැනේ වීදුරු වහගෙන යන්න. ඇතෙක් හෝ අශ්වයෙක් හෝ රන්සිවිගයක් හෝ මොහක හරි මත තමයි යන්නේ. ඇතා පිටින් යනකොට දාඩිය කොච්චරද දැම්මද කියනවා නම් අර පාරේ නැගෙන දූවිලි මෙයාගේ නලල මූණ අතපයේ හොඳට තැවරෙනවා. සුදු පාට රෙදි කඩක් අරගෙන ඉවර වෙලා නලල පිහෙදනවා වෙහෙස නිසා දාඩිය නිසා සුදු පාට රෙදිකඩ ඉස්සරහට අරන් බලනකොට දකිනවා මේකේ ජරාව දූවිල්ල ගෑවිලා. එවෙල හිතනවා මේ දැන් ස්නානය කරලා එන මගේ යගේ ඇඟෙත් ශරීරෙත් මේ තරම් දූවිලි තැවරුණා නම් මේ ශරීරයේ තියෙන හරය මොකද්ද කියන අනිත්‍ය සංඥාව මතුවෙනවා. බුදුහාමුදුරෝ සතරපද ගාතාවක් මතක තියාගන්න බැරුව ඉන්දැද්දි 80 මහා ශ්‍රාවකයන් අතර විශේෂ තනතුරක්. ඒ කියන්නේ බොහෝසේ මවන මේ රූප මවන්න පුළුවන් හැකියාව තිබෙන භික්ෂූන් වහන්සේලා අතර මේ ශාසනයේම ප්‍රධානීය බවට අග්‍රස්ථානීය දෙන තරමට පාරමිතා පුරපු ඒ මහා ශ්‍රාවකයාට හිතන්න හතරපද ගාතාවක්වත් මතක තියාගන්න බැහැ. ඒ නිසා සිවුරු අරවන්න හැදුවා. බුදුහාමුදුරෝ දැක්ක එදා අනිත්‍ය සංඥාව මනසට ආපු හැටි. ඒ කියන්නේ ශරීරයේ මේ මේ අනිත්‍ය ස්වභාවය, පිළිකුල් ස්වභාවය දැක්ක ඇති. මොකද කළේ? සුදු රෙදි කඩක් ගත්තා. අරගෙන ඉවර වෙලා හොඳට පොකුණක් මවල ඉවර වෙලා විවේකී වෙතන ඉන්න කියලා ඉවරලා මේක හොඳට අතේ රජෝහරණන් රජෝහරණන් රජෝහරණන් කිය කිය අතුල්ලන්න කිව්වා. පින්ඩපාතේ ගියෙත් නෑ, දානි වැළඳුවෙත් නෑ, හවස් වෙනකන් ඇතුළුවා. රෙදි කඩ බලනකොට මොකද වුනේ? රෙදිකඩ දූවිල්ලෙන් දාඩිය දාලා හොඳට අපවිත්‍රලා. දැන් දුක් වෙනවා මේ තරම් පිරිසුදු රෙදිකඩක් මට බුදුහාමුදුරුව දුන්නා. මේ වගේ අපවිත්‍ර දෙයක් දෙන්නේ කොහොමද කියලා අර ධර්මයට අනිත්‍ය සංඥාවට මනස එනකොටම බුදුහාමුදුරුව නිර්මිත බුදුරුවක් මවලිවරලා ඉදිරියේ ඉඳන් පද හතරයි කියන්නේ. කෙලින්ම අසූ මහ ශ්‍රාවකයෙක්ගේ මට්ටමටපත් වෙන්න පුළුවන් සිව්පිලිසිඹියාපත් මහරහත් භාවයටපත්. එතකොට අර දූවිල්ල ටික ඇඟේ ගෑවිච්ච අරමුණත් pāli භාෂාවක්වත් ත්‍රිපිටකයක්වත් නොදන්න නමුත් දූවිලි ටික ගැන ඇති කරගත්තු හැඟීම අපේ බුදුහාමුදුරුව අල්ලගත්තා නම් නිවන් දකින්න මේ pāli වචනයක් අහනවා කියලා කියන්නේ ඔබ හිතනවාද බුදුවරු මොනතරම් තැන් වලින් ඔබව අල්ලගෙන නිවන් දකින්න පරිසරය සකස් කරයිද කියලා ඉවරලා අනිවාර්යයෙන් මේව උපකාරී වෙනවා ඒ නිසා තමයි අපි පුළුවන් තරම් මේ pāli වාක්‍ය ඒ වගේම pāli කොටස් කිය කිය තරමක් දීර්ඝ වුණත් කිය කිය ඒ වගේම විශේෂයෙන් මේ සදහම් දහර වැඩසටහනේ ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේලා සමහරලාට අපි දකිනවා මාත්‍රිකා ගන්නකොට බණ විනාඩි 50යි විනාඩි 8ක් 9ක්ම සමහරලාට pāli වාක්‍ය කියන්නේ ඒකේ වටිනකම තියෙන්නේ ධර්මයේ දන්න නිසා උන්වහන්සේලා දන්නවා මේ එක වචනයක් හරි මාසෙකට ඉගෙන ගත්තොත් කවදා හරි බුදු කෙනෙකුට මේ ඉගෙනගත්තු වචනේ තමයි හසු වෙන්නේ ඔබව නිවන් සුවයෙන් සැනසීමටපත් කරන්න. අන්න ඒ නිසා අපි හැමතිස්සෙම කියනවා මේ කාරණා ඒ අටුවාට ඒකාදී ධර්ම ග්‍රන්ථත් එක්ක pāli භාෂාවත් එක්කම පුරාණ ආචාර්ය ප්‍රාචාර්යවරුන් අපේ ශාසනික වශයෙන් උගන්වපු ක්‍රමයටම ඉගෙන ගත යුතුයි. ඒක හාමුදුරුවෝ කෙනෙක්ද, ගිහි කෙනෙක්ද කියන එක අදාළ නැහැ. හැමෝම නිවන් දකින්න බලා කටයුතු වෙනවා නම් ඒ ක්‍රමයේම ඉගෙන ගත යුතුයි. එහෙම නැතුව දැන් අද තියෙන ওই හදීසි විනාඩි දෙකේ නූඩල්ස් වගේ එක පාට දුවනවා අද භාවනාවට ගියා නම් අද හවස වෙනකොට ධානයක් ඕනේ. අද හවස වෙනකොට මාර්ගඵලයක් ඕනේ. අපේ බහුතරයක් ඒ කෙටි ක්‍රම ඔස්සේනේ භික්ෂුන් වහන්සේලාත් වැරැද්දක් කරනවා ඇතැම් පිරිස් ඒ කෙටි ක්‍රම දක්වන්නට යෑම කෙටි ක්‍රම තියෙනවා නම් බුදුහාමුදුරනේ මුලින්ම කෙටි ක්‍රමය කියන්නේ ඒක නිසා එහෙම එකක් නැහැ හරි ක්‍රමයක් තියෙනවා ඒ හරි ක්‍රමයට වචනෙන් වචනේ හරි ඉගෙන ගන්න එතකොට මේක කරගන්න පුළුවන් එහෙම නැතුව එහෙම මෙහෙන් හරියට අර දුටු ගැමුණු රජුරෝ මහලු අම්මගේ ගෙදරට ගිහිල්ලා කිරිබත් කෑවා වගේ තනින් තන අනානානාන මේක කරන්න ගියොත් කවදාවත් මේක හරියන්නේ නැහැ. ඒක නිසා මේක යන්න ඕන පිළිවෙලක් කියනවා බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. අනුපුබ්බ සික්කා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ පටිපදා කියලා යන්න ඕන පිළිවෙලක් තියෙනවා ඒ අනුපිළිවෙල ඉගෙනගෙන ගියොත් කවදාවත් වරදින්නේ නැහැ ඒකයි අපි ඔබට මේ নমස්කාරයෙන් ඉඳන් මේ ටික කියා දෙන්න බලාපොරොත්තු උනේ මොකද ඒ නැතුව දැන් ගොඩාක් හොඳයි අපේ සමහරලාවට අපිට අවවාදානුශාසන ලැබෙනවා සමතේ පුරුදු කරන්න විදර්ශනාව පුරුදු කරන්න අර කටයුත්ත කරන්න මේ කටයුත්ත කරන්න කියලා ඒක ධර්මයේ මුල නෙමේ ඒ ධර්මයේ මැද සහ අගට එන තැන් නමුත් මේ මුල ටික අතපසු කරගෙන අර ටික කරන්න ගියාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හරියට චක්‍රයක් නොදැන ගණන් හදන්න ගියා වගේ. සමීකරණ නොදැන යමක් කරන්න ගියා වගේ. ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. අන්න ඒක නිසා මේ ටික හරියට තේරුම් ගත්තොත් ඔබට හරියට පැහැදිලිව කණ්ණාඩියකින් පේනවා වගේ පේනවා. මොකද්ද නිවන් දකින්න කරන්න ඕනේ? කොතනින්ද පටන් ගන්න ඕන කියලා. මොකද අද ගොඩාක් වෙලාවට විවිධ භික්ෂූන් වහන්සේලා විවිධ විවිධ විවිධ Tamanගේ පටිභාන සම්පත්තිය නැත්තම් අවබෝධයට ඥාණයට අනුව කියනවා මේක කරන්න මේක කරන්න මේක කරන්න මේ හාමුදුරුවරු 10 දිනක් ගත්තොත් පාරවල් 10ක් කියන්නේ. ඒක වැරද්දක් නෑ. ඒ කෙනාගේ අවබෝධය. නමුත් ඒ අවබෝධය එතන තිබ්බට ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ පෙන්වන්නේ මැදක්ද අවසානයක්ද මුලක්ද කියන එක හරියට තේරුම් ගන්න. ඒතකොට මේ මුල ආරම්භය මෙතන නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ගොඩාක් අය මැසිවිලි නගනවා. හාමුදුරුවනේ විවිධ හාමුදුරුවරු විවිධ ගිහි උපාසක උපාසිකාවන් විවිධ විදිහට මාර්ගය පෙන්වනවා. කොතනින්ද මේක පටන් ගන්නෙ කියන කාරණාව අහන්න යෙදෙන නිසා මේ ටික කියලා දෙන්න. ඒකට හොඳම උදාහරණය තමයි අපි මේ මාතෘකා කළේ මේ විදිහට මොකක්ද මේ කරන්නේ කොහොමද කරන්නේ කියලා. එතකොට මම කිව්වා pāli භාෂාව ඉගෙන ගන්න ඕනේ. වචනයක් හරි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කිව්වොත් එහෙම අපි ඉපදෙනකොට ඉංග්‍රීසි දන්නේ නැහනේ. ජර්මන් දන්නේ නැහනේ. ප්‍රංශ දන්නේ නැහනේ. දෙමළ දන්නේ නැහනේ. කොටිම සිංහලවත් දන්නේ නැහනේ. නමුත් ඒ සුදුසු වයසේ ඉඳන් යම් කාලපරාසයක් තුල අපි ඒක ඉගෙන ගත්තා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? මේ නිවන් දකින්න මේ භාෂාවේ අවශ්‍යතාවය තේරුම් නොගත්තු නිසා කියා නොදීපු නිසා මේකට මල භාෂාව කියන දැන්වීමක් ඇලෙව්වා මිසක් මේක ඉගෙන ගන්න උත්සාහවත් උනේ දැන් අපි දන්නවා අපේ අම්මලා ආච්චි සියලගේ කාලවල pāli භාෂාව පාසල් විෂයක් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ ඒ නිසා බණ ඒගොල්ලෝ හොඳට දැනගත්තා. පාලි භාෂාව අයින් කරපු ගමන් මොකද වුනේ? බණ පොත කියවන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න තියෙන හැකියාව නැති වුණා. නැති වුණාට පස්සේ මිනිසුන්ට මේක අර සාමාන්‍යයෙන් අර හැමදාම කියන වගේ ගිරව් වගේ කියන පාලි වාක්‍ය ටිකක් බවට විතරක් පත් වුණා. ඕවයින් තමයි ඇත්තටම අපේ මිනිසුන්ට විශේෂයෙන් අපේ ලංකාවේ මිනිසුන්ට මේ ධර්මය නොලැබෙන නැත්තම් හරියට තේරුම් ගන්න බැරි තැනකටපත් වෙන තැනටපත් උනේ ඒ දේවල් නිසා. ඒවා අපි ඇත්තටම යෝජනා කරනවා නැවතත් පාසල් අධ්‍යාපනය දැන් අපි සමහරලාට දකිනවා සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබනකොට 9 පන්ති 8 පන්ති 7 පන්ති ධම්ම වෙනත් ජාත්‍යන්තර භාෂාවක් තෝරගන්න පුළුවන්. එහෙනම් ඒවට නිර්දේශ යෙදිලා නැතිනේ. ඒ වගේ මේ බෞද්ධ රටේ බෞද්ධ අපේ ළමයින්ට පාලි ටික අනිවාර්යෙන් ඉගෙන ගන්න කියලා කිව්වනම් බණ පොත හරි තේරුම් කරන තේරුම් ගන්න පුළුවන් මට්ටමකට මේ ළමයි යම් වයසකට එනකොට ඉබේම බණ පොත හොඳට දන්න පිරිසක් බවට පත් වෙනවා. ඉතින් ඒවා කඩාකප්පල් කිරීම නිසා වර්තමානයේ ලොකු හානිදායක තත්වයන්ට සමාජීය වශයෙන් උත් හැම පැත්තකින්ම මේ හානිදායක මට්ටම් වලටපත් වෙලා තියෙනවා අපි දකින්නත් ඒවා හදන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒවා හැදේවි කියන කාලයක් නම් පේන්න නැහැ කියන එක පැහැදිලිවම පේන්නත් තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් සුදුසු පුද්ගලයන්ගේ අවධානය යොමු කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. දැන් එතකොට මම කිව්වා මේකට දැන් සෝතාපන්න සංයුත්තේදී කිව්වා බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන පැහැදීමක් තියෙනවා. එතකොට බුද්ධ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අර සෝවාන් වෙන්න අවශ්‍ය කරන පළවෙනි කරුණ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති බුදුරජාණන් වහන්සේ බුදු ගුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා අවබෝධයට එන්න නම් බුදුහාමුදුරෝ සරණ ගියේ ඇයි සහ බුදුගුණ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ නොපෙන්නපු දේ තමා සෝවාන් වෙන්න අවශ්‍ය කරන අංග හතරේ පළවෙනි අංගය තමයි ඔය සකස් කරේ. නමුත් වර්තමානයේ බොහෝ දෙනාට ඕක පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියන කරුණ. ධර්මයේ පිළිබඳව හොඳ පැහැදීමක් තියෙන්න ඕනේ. ඒක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා සෝවාන් වෙන්න අවශ්‍ය කරන දෙවෙනි කරුණ විදියට සම්පූර්ණ කරේ. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියන එක තමයි නැත්නම් තුනුරුවන් සරණාගමණයෙන් කලේ මොකද්ද සෝවාන් වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සසර ගමනින් මිදෙන්න ඒකට අවශ්‍ය කරුණු හතරෙන් කරුණු තුනක් මුල් කරුණු තුනම සම්පූර්ණ කරලා දීපු එක තමයි මේ කළේ. දැන් අපි ඇහුවොත් එහෙම ඇයි සරණාගමණයටපත් උනේ මොකද්ද උනේ කියලා අපේ බහුතරයක් දෙනා දන්නේ නැහැ. හාමුදුරුවොත් සමාදම් කරනවා අපිත් සමාදම් වෙනවා කියන තැනක තමයි බහුතරයක් දෙනාට අවබෝධය තියෙන්නේ. එහෙම නෙමේ අපි නිවන් දකින්න බලාපොරොත්තුව තියෙනවා නම් ඇයි මේක සමාදම් වුනේ මොකටද මේක හේතු වුනේ කියන අවබෝධය අපිට තියෙන්න ඕනේ. ඒක සම්පූර්ණ වෙනවා මොකක් වුණාමද සෝවාන් වෙන්න සසර දුකෙන් මිදෙන්න අවශ්‍ය කරන ප්‍රධාන කරුණු හතරෙන් තුනක් සරණාගමණයෙන් සම්පූර්ණ කරනවා. ඊළඟට කියනවා සෝවාන් වෙන්න අවශ්‍ය කරන හතරවෙනි කරුණ තමයි අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හොති. මොකද මම මෙතන කියන්නේ මට අවශ්‍යයි දැන් මම ඔබට ධර්මයේ කියලා දෙනකොට කියලා දුන්නා නමස්කාරය කොහොමද සරණාගමණයට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේ බණ දෙක අහපු කෙනාට තේරෙනවා ඇයි මං නමස්කාරය කියන්නේ ඇයි මං සරණාගමනය කියන්නේ කියලා. දැන් මෙතන පංචශීලයයි සරණාගමනයයි සම්බන්ධ වෙන තැන කියලා දුන්නාම ඔබට තේරෙනවා මේ දෙකේ තියෙන වටිනකම. මොකටද මම මේක මේ සමාදන් වෙන්න අවශ්‍ය කියලා. එහෙම නැති වුනහම තමයි මේකේ වටිනාකම පිළිබඳව කිසිම අවබෝධයක් නැති තැනකට ඇවිල්ලා තියෙන්නේ. ගරුත්වයෙන් යුතු ඒවා සමාදන් වෙන්නේ නැහැ. ඒවට ගරු කරන්නේ නැහැ. ඒ තත්වයට ඇවිල්ලා තියෙන්නේ මේක මේ නියම හරය නොදන්න නිසා. එතකොට අරිය කන්තේහි සීලේහි සමන්නාගත හොති. අරිය කියලා කියන්නේ රහතුන් වහන්සේලාට. පසේ බුදුවරුන්ට, බුදුවරුන්ට. අරිය කියන නමෙන් විවහාර කරන්නේ ඒ උත්තමීන් වහන්සේලාට. කන්තේහි සීලේහි ආර්යයන් වහන්සේලා ප්‍රිය මනාප නිවන පිණිස හේතු වෙනවා කියන සීලයක් ඇද්ද? ඒ සීලයෙන් සමන්විත විය යුතුයි කියන. ඒකේ අවම මට්ටම තමයි පංචශීලය කියලා කියන්නේ. එහෙනම් මේ පන්සිල් සමාදන් වෙන්නේ මම පණ ඇති සතුන් මරමි කියන තැනටවත් මම සොරකම් නොකරමි කියන තැනටවත් මම මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා නොකරමි කියන තැනටවත් නෙමෙයි. ඒක බොහෝම සුළු තැනක් විතරයි. නමුත් අපේ සමාජ මට්ටමම සමාදන් වෙන්නේ කොතනටද? මං සත්තු මරන්නේ මං හොරකම් කරන්නේ නැහැ. කියන තැනට තමා සමාදන් වෙන්නේ. අන්න ඒ නිසයි මම කිව්වේ මම මේකෙන් පෙන්නනවා ඊට පස්සේ ඔබට ඇයි මේකේ මෙච්චරකල් කොහොමද වැරදුනේ නිවන් දකින්න ඔය එකක්වත් හේතු වෙන්නේ කියන එක කරපු මෝඩකම් පිළිබඳව හොඳට කියලා දෙන්නම් මේ දෙක සංසන්දනය වෙනකොට බෞද්ධයාගේ අබෞද්ධයාගේ සීලය පිළිබඳව කියලා දෙනකොට එතකොට තේරෙවි මෙච්චරකල් මොකද්ද අපි කොහෙද දිව්වේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න මෙතන අවශ්‍ය නිසා මම කියලා දෙනවා. අරිය කන්තේහි සීල රහතොන් වහන්සේලා නිවන පිණිස පවතින හේතු වන යහපත් යයි සම්මත සීලයක් පිළිබඳව දේශනා කරා නම් ඒ අවම මට්ටම තමයි පංචශීලය. එහෙනම් නිවන් දකින්න අවශ්‍ය කරන අවම සීලය පංචශීලය නම් තුනුරුවන් සරණාගමනේ මුල් කරුණු තුන නම් හතරවෙනි කරුණ සීලය නම් මෙච්චර කල් নমස්කාරය කියලා මෙච්චර කල් සරණාගමණයටපත් වෙලා පන්සිල් ටික කිව්වේ සත්තු මරන්නේ කියන එකටවත් හොරකම් කරන්නේ කියන එකටවත් කාම මිත්‍යාචාරයෙන් වැළකෙනවා කියන එකටවත් බොරු කියන්නේ කියන එකටවත් මත්පැන් බොන්නේ කියන එකටවත් නෙමේ මේ සසරේ තියෙන දුක් ටික නිවාගෙන ඉක්මනට සසරෙන් ඈතර වෙන්න ඕනේ කියන තැනටයි මේ ටික ගමන් කළේ නමුත් ඔය අවබෝධයවත් සිල්පදවල අනෙක් ඒවල අවබෝධය නැතත් මොකටද මේ හතර සමාදන් වුනේ කියන අවබෝධයවත් අපේ බෞද්ධ සමාජයේ කී දෙනෙකුට තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒකයි මං අපිත් සමාදන් කරනවා උපාසක උපාසිකාවොත් සමාදන් වෙනවා. ආපහු වෙනම සමාදන් කරනවා ආපහු සමාදන් වෙනවා. දැන් හොඳ උදාහරණයක් ගන්නකොට පන්සලට දානෙ ගෙනාවත් දවසක් දවසක් ගානේ දානෙ ගෙනාවත් මොකද කරන්නේ? අපිත් ඕකම කරනවා. අපිත් දෙනවා ඒගොල්ලොත් ගන්නවා. අපිත් දෙනවා ඒගොල්ලොත් ගන්නවා. නමුත් මේකේ වටිනාකමක් හරයක් හරියට තේරුම් අරගෙන නැහැ තේරුම් කරන්නෙත් නැති නිසා මොකද කරන්නේ? බෞද්ධයා සහ අබෞද්ධයාගේ පංචශීල අබෞද්ධයොත් පංචශීල රකිනවා. අබෞද්ධයොත් ඉන්නවා පංචශීල රකින. නමුත් නිවන පිණිස හේතු වෙන සීලයක් විදිහට රකින්නේ නැති නිසා එයාට ඒක අර අබෞද්ධයාගේ සීලය හා සමානයි. අබෞද්ධයා කියලා කියන්නේ නිවන් දකින කෙනෙක් නෙමේ. බෞද්ධ කියන නාමය තිබ්බට එහෙනම් ඒ විදිහට සීල් රැක්කොත් අපිටත් මොකද වෙන්නේ? නිවන් දකින්න බෑ. පස්සේ මම කියලා දෙන්නම් විස්තරත් එක්ක මේක කොහොමද කියලා. එහෙනම් මේ තාක් අපේ බහුතරයක් දෙනා ජීවිත කාලයම පන්සිල් රැක්කා කියලා කිව්වත් එක වැලි කැටයක තරම්වත් නිවන් දකින්නේ පන්සිල් පද පහ උපකාර වෙලා නැහැ. මොකද බෞද්ධයෙක් නම් දැනගන්න ඕනේ ඒ සිල්පද පහෙන් නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ කියලා. නිකන් සිල්පද සමාදන් වීම තුල පිනක් විතරයි අපිට රැස් වෙන්නේ. පිනක් රැස් වුණොත් සංසාරයේ සැප ආනිසංස තියෙනවා. දැන් හොඳ උදාහරණයක් ගත්තොත් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස තියෙනවා. එතකොට නිවන පිණිස අරමුණක් නැතුව නිවන පිණිස අරමුණ කියලා කියන්නේ මම නිවන් දකින්නවා කියන කැමැත්ත නෙමෙයි. ඒක හුදෙක් චේතනාවක් විතරයි. නමුත් නිවනට මේක උදව් වෙන්නේ කොහොමද කියන අවබෝධය නැතුව නිකම් වචන මාත්‍රයෙන් මේක කියම තුල අර ආනිසංස ටික විතරයි ලැබෙන්නේ. හරිද? එතකොට දීර්ඝායුෂක් ලැබෙයි සංසාරේ. වර්ණවත් දේහ සම්පත්තියක් ලැබෙයි. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් ලැබෙයි. ලෙඩ රෝග අඩු වෙයි. අන්න ඒව ලැබෙයි ඔක්කොම ටික. දිව්‍ය ලෝකයයි, බ්‍රහ්ම ලෝකයයි, මනුස්ස ලෝකෙටයි අපායෙන් ගැලවෙයි. හැබැයි තාම ඉන්නේ කොතනද? අබෞද්ධයා සසරේ ඉන්නවා වගේ අපිත් සසරේ අපි ඒ අතර ලොකු වෙනසක් ඇත්තේ නෑ ඒක නිසා මේක තියෙන ඇත්තම ඇතුළ මොකක්ද කියලා දැනගත්තොත් විතරයි මේ පන්සිල් පද පහෙන් සහ තුන්වන් සරණ යෑමෙන් සසර සුවපත් කරගන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එහෙම නැතුව කවදාවත් ඒ කටයුතු ටික කරගන්න පුළුවන් කමක් එන්නේ නැහැ. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඒ කරුණු පිළිබඳව එකින් එක අරගෙන කියා දෙන්න. දැනට මම මාතෘකා කරපු මේ මාතෘකාව ගන්නවා මොකද සරණාගමනයත් පංචශීලයත් අතර සම්බන්ධතාවයේ මුලින්ම ගොඩනගලා අරගන්න ඕන නිසා. දැන් මේ අටුවා විස්තරවල කුද්දක නිකායේ කුද්දක පාඨවලත් ඒ වගේම කුද්දක පාට අටුවාවෙත් ඒ වගේම චතුබහනවර අටුවා ධර්ම ග්‍රන්ථවලත් විස්තර කරනවා මේ සම්බන්ධතාවය කොහොමද හැදෙන්නේ කියලා. දීර්ඝ විස්තරයක් මම අවශ්‍යම පාඩයක් දෙකක් විතරක් කියනවා. ඒවං සරණාගමනේහි සාසනෝ තාරං දස්සෙත්වා ඕතින්නේන උපාසකේනවා පබ්බජිතේනවා යේසු සික්ඛාපදේසු පටමන් සික්කිතබ්බා තානි දස්සේතුන් නික්කිත්තස්ස සික්ඛා සික්ඛා පද පාඨස්ස ඉදානේ වන්නත්තං කියලා වෙලා අටුවාචාර්යන් වහන්සේලා සරණාගමණයට පස්සේ පන්සිල් ටික දේශනා කරන්න කලින් ඇයි සරණාගමණයට පස්සේ පන්සිල් කියන්නේ කියන කරුණට හේතු ටික සකස් කරනවා හේතු ටික කියන දැන් හොඳම උදාහරණයක් අපිට පන්සිල් දැන් අපි සරණාගමණය වගේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඇයි පිළිවෙලට කියන්න ඕනේ කියන එක ඉගෙන ගත්තා ගිය ධර්ම දේශනාවේ අපිට පුළුවන් සංඝං සරණං ගච්ඡාමි මුලට කියලා ධම්මං සරණං ගච්ඡාමි දෙවනුවට කියලා බුද්ධං සරණං ගච්ඡාමි අන්තිමට දාගන්න ඇයි බැරි අපිට ඒක කරන්න නැත්තම් සරණාගමණය මුලින් කියලා নমස්කාරය දෙවණියට කියා ගන්න පුළුවන්. පන්සිල් පද පහ සමාදන් වෙලා පස්සේ සරණාගමණය වෙන්න පුළුවන්. පන්සිල් පද පහේ සිල් පද පහ පිළිවෙලින් කියන්නේ නැතුව ඕන්නම් මුලට සුරාමේරය කියලා අන්තිමට පානාතිපතා කියන්න පුළුවන්. ඇයි බැරි? ඒ බැරි වෙන්න හේතු ටිකක් තියෙනවා. ඒ ටික ඉගෙන ගන්න ඕනේ. ඒ ටික ඉගෙන ගත්තාම තමයි මේකේ අනුපිළිවෙල මේ මේ ක්‍රියාපටිපාටිය කොහොමද කියලා අපිට හොඳට තේරෙන්නේ. අන්න එතනදි කියනවා ඒවං සරණාගමනේ හි සාසනෝ රතානං සාසනෝතාරං දස්සෙත්වා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිවන් දකින්න කැමති නම් එයා මුලින්ම මේ ශාසනයට එන්න ඕනේ. දැන් මං ගියවර ධර්ම දේශනාවේදී කිව්වා මුස්ලිම් අයටත් රහත් වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි කෙනාටත් පුළුවන්. Hindu කෙනාටත් පුළුවන්. හැබැයි මැරෙන මොහොතේ හෝ නිවන් දකින්න කලින් එයා අනිවාර්යයෙන්ම තුනුරුවන් සරණාගමණයට එන්නම ඕනේ. ඒ දෘෂ්ටිය තියාගෙන ඒ ආගමික පරිසරය තියාගෙන ඒ ලබ්ධිය තියාගෙන නිවන් දකින්න බෑ. නමුත් ඒ එයා මෙතුවක් කාලයකට ඒ ආගම ඇදහැව්වත් නිවන් දකින්න හේතු වෙන අන්තිම මොහොතේ බුදුහාමුදුරන්ව පිළිගන්න කෙනෙක් වුණොත් එයාට පුළුවන් නිවන් දකින්න. දැන් හොඳම උදාහරණය බුදුහාමුදුරුව බුදු වෙනකොට පස්වග මහණුන්ටනේ මුලින්ම ධර්මයේ දේශනා කළේ. පස්වග මහණුන් කියන්නේ බෞද්ධයෝද? නෑ. පළවෙනි රහතුන් වහන්සේලා 61 න 69 ගන්නකො එක්කෙනෙක්වත් බෞද්ධද? එක්කෙනෙක්වත් බෞද්ධ නෙමෙයි. පළවෙනි දම්සක් පවතුම් සූත්‍ර දේශනාව අහලා දෙවි බඹුන් 18 කෝටියක් රහත් වුණා. සෝවන් ඵලයට අසංකේයයක්පත් වුණා සකදාගාමී ඵලයට අසංකේයයක්පත් වුණා අනාගාමී ඵලයට අසංකේයයක්පත් වුණා රහත් ඵලයට 18 කෝටියක්පත් වුණා මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් සෝවන් වුණා ඔය එක්කෙනෙක්වත් බෞද්ධයෝ නෙමෙයි. ඔක්කොම බෞද්ධයෝ. ඔක්කොම පරිබ්‍රාජක ආගම් අදහපු අය, නිකණ්ඨනාත පුත්‍ර අදහපු අය, අජිත කේසකම්බලගේ පස්සේ ගිය අය, පකුද කච්චායනගේ පස්සේ ගිය අය, සමහරු කිසිම ආගමක් අදහපු නැති අය. ඔය එක්කෙනෙක්වත් බෞද්ධයෝ නෙමෙයි. හැබැයි හොඳට බලන්න කොණ්ඩඤ්ච තාපසතුමා ගැනකොට ගැන කියනකොට ලස්සන්ට කියනවා අර මම පෙරත් කිව්වා ගිය ධර්ම දේශනාවෙත් සමාන වාදයෙන් ආයුෂෝවාදයෙන් කතා කරලා අන්තිමට අහනවා මම දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔබට කියා තිනවද මම බුද්ධත්වයටපත් වුණා කියලා. ඒතර කියනවා කොණ්ණඤ්ජ තාපසතුමා විතරයි එතකොට මනස හදන්නේ. මනස ඔව් කියලා නෑ. එහෙනම් දැන් බුදු වෙලා ඇති. දැන් බුදු වෙලා ඇති කියනකොටම එයා එනවා කොතෙන්ටද? බුදුහාමුදුරුව පිළිගත්තු තැනකට එනවා. අන්න ඒ පිළිගත්තු නිසා ආගම අන්‍ය ආගමික වුණාට ඊළඟ මොහොතේ යාට සෝවන් වෙන්න පුළුවන් වුණා. දැන් සරියුත් හාමුදුරන්ගේ අම්මගේ සාරී බැමිණියගේ කතාව ගන්නකො. සාරී බැමිණියගේ කතා ඒකයි මං කිව්වාර පෙරෝබට කිව්වේ සරණාගමණය පිළිබඳව 130ක් විතර තමයි මේ න්‍යාය තියරි එක තියෙන්නේ. ඉතුරු සියලුම අවස්ථාවලට තියෙන්නේ චරිතාපදානත් එක්ක ගිය තොරතුරු. එතකොට මේක හරියට තේරුම් ගන්න අර චරිතාපදාන ටික ඕනේ මේක කොහොමද ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ කොහොමද කියන එක හරියට තේරුම් ගන්න. ඔය දෙක නැතුව පොත විතරක් ඉගෙන පොතේ න්‍යාය විතරක් ඉගෙන ගත්තට හරියන්නේත් නැහැ. කතා ටික විතරක් දැනගත්තට හරියන්නේත් නැහැ. ඔය දෙක සම්බන්ධ කරන්න පුළුවන් හැකියාව ගැලපුම් ඥානය තියෙන ඕනේ. ගැලපුම් ඥානයන්නේ ධර්මයේ හදාරන ක්‍රමවේද මේ රහතුන් වහන්සේලා විසින් කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ විසින් කියලා තියෙනවා. ඒවත් එක්ක යන්න ඕන. තාම අපි ඒවා කියා දෙන්න පටන් ගත්තේ නැහැ ඔබට කොහොමද සූත්‍රයකට සූත්‍රයක් ගලපන්නේ කියලා. නමුත් ඉදිරි ධර්ම දේශනාවල කාලයක් යනකොට මේ පන්සිල් එහෙම කියලා දීලා ඉවර වෙනකොට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාත් එක්ක ඒව ගලප ගන්න හැටි ගැනත් කියලා දෙන්න. මොකද ඒ අද අපේ මිනිස්සු බන දන්නවා, හොයනවා. නමුත් නැත්නම් මේක හරියට ගලප ගන්න ක්‍රමයේ එතෙන්ට මෙතෙන්ට සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න හැටි, ගැට ගහ ගන්න හැටි තමයි මේ නැත්තේ. ඒක නැති නිසා තමයි එයා කියනකොට එයාගේ පස්සේ යනවා, මෙයා කියනකොට මෙයාගේ පස්සේ යනවා, අරයා කියනකොට අරයාගේ පස්සේ යනවා. ඔතෙන්ට වැටලා තින්නේ හේතුව නිසා. නමුත් ඔබ ගැලපුම් ක්‍රමවේදය හරියට අල්ලගත්තා නම් මොන හාමුදුරුව වැරදියට බණ කිව්වත් ඔබට බණපදේ වරදින්නේ නෑ වචනේ මාරු වෙනකොටම ඔබ දන්නවා වරදිනකොටම දන්නවා හාමුදුරුවන්ට වැරදුනා බණපදේ උතන නෙමේ තියෙන්නේ කියලා. ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් ඒවත් ඉගෙන ගන්නකොට එතකොට ඔබට වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මම කිව්වා දැන් සාරී බැමිණියගේ කතාවේ බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලාවේදී මුලින්ම මහා ආලෝක හතරක් එනවා. අහනවා කවුද පුතේ කියලා. එතකොට කියනවා ওই සතරවරම් දේවතාවෝ. එතකොට සාරි බැමිණිය හිතනවා මගේ පුතා සතරවරම් දේවතාවන්ගෙන් වැදුම් ලබන්න තරම් ශ්‍රේෂ්ඨයි. උපස්ථාන කරන්න. මේ මරණාසන්න මොහොතේ පාද සම්බාහනය කරලා ඇඟේ අමාරුවට උදව් කරන්න තරම් මහානුභාව සම්පන්නයි. ඒත් මගේ භ්‍රක්‍මය තරම් මම අදහන භ්‍රක්‍මය තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙවෙයි. අන්න පුතාට ගරුත්වයේ තිබ්බට දෘෂ්ටියේ තිබ්බේ කොතනද? භ්‍රක්‍මය තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙමේ කියන තැන තිබ්බේ. තුන්රුවන් පිළිගත්තු තැනක නෙවෙයි. ඊළඟට ඊට වඩා ප්‍රබල ආලෝකයක් එනවා. කවුද කියලා අහනවා. කියන ඔය තමයි දෙදෙව්ලොවට අනදෙන සක්‍ර දේවීන්. ආපහු හිතනවා සක්‍රය ඇවිල්ලා මගේ පුතාට උපස්ථාන කරාට මං අදහන බ්‍රහ්මයා තරම් ලොකු කෙනෙක් නෙවෙයි. ඒත් තිබ්බේ මොකද? තුනුරුවන් නොපිලිගත්තු තැන තමයි ඒ තිබ්බේ. අන්තිමට අම්මා දහන මහා බ්‍රහ්මයා ඇවිල්ලා පාසම්බාහණය කරලා උපස්ථාන කරලා මේ ඔක්කොම කරලා ගියාට පස්සේ පාන්දර ඇවිල්ලා අහනවා ඔය කවුද පුතේ ආවේ? එතකොට හරි ලස්සන උත්තරයක් සැරියොත් මහරහතන් වහන්සේ දෙනයි තමයි අම්මේ ඔය තමයි මෙච්චර කල් අම්මා දහපු මහා බ්‍රහ්මයා කියලා. ඒක කිව්වට පස්සේ පෙර සංසාරේ පිනකට පින උපදිනවා කොහොමද? මම අදහන මහා බ්‍රහ්මයා මගේ පුතාට උපස්ථාන කරන්න තරම් මගේ පුතා ශ්‍රේෂ්ඨ නම් මගේ පුතා වදින බුදුහාමුදුරුව මොනතරම් ශ්‍රේෂ්ඨ අන්න බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධ සංඥාවට ගරු කරන තැනට බුදුහාඳුරන ගරු කරන තැනට ආවා. ධර්මයට ගරු කරන තැනට ආවා. රහතුන් වහන්සේලාට සංඝයාට ගරු කරන තැනට ආවා. දැන් නෑ මහා බ්‍රහ්මයා ශ්‍රේෂ්ඨයි කියන සංකල්පෙ මේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ මොකද්ද? මගේ පුතත් ශ්‍රේෂ්ඨයි සරියොත් මහරහතන් වහන්සේත් ඊට වඩා ශ්‍රේෂ්ඨයි කවුද? බුදුහාමුදුරුවෝ. කියන තැනට එනවා. ඒතකොට බුද්ධ රත්නයත් සංඝ රත්නයත් පිළිගත්ත කියන්නේ ඉබේම ධර්ම රත්නය පිළිගැනීම සිද්ධ වෙනවා. දැන් තුනුරුවන් සරණාගමනට ආවා. දැන් සරියොත් හාමුදුරුවෝ දැක දැන් නිවන් දක්වන්න පුළුවන්. මොකද දැන් වැරදි පාරේ නෙමෙයි ඉන්නේ තුනුරුවන් පිළිගන්න තැනක ඉන්නේ. දැන් බණ ටික කියලා සෝවාන් ඵලයට පත් කරනවා. පත් කරාට පස්සේ අහන්නේ එකම එක එකයි. මෙච්චර සැපක් මෙච්චර කල් නොදුන්නේ ඇයි කියලා ඉවරලා කියලා. ඒක තමයි සාරිබෙමිනිය අහන්නේ. එතකොට කියනවා මෙච්චර කල් ඉතින් මිත්‍යා දෘෂ්ටිකවනේ හිටියේ. මෙච්චර කල් හිටියේ බ්‍රහ්මයා දාදාහනේ මෙච්චර කල් බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහනේ. ඒ නිසයි මෙච්චර කල් කිව්වේ නැත්තේ කියලා ඉවරලා සරියොත් හාමුදුරුවෝ කියලා අනතුරුව පිරිනවන් පෑමන. එතකොට ඒ සිද්ධි ගත්තාම අපිට හොඳට පැහැදිලි වෙනවා. ඔවුන් බෞද්ධයෝ නෙවෙයි. නමුත් අබෞද්ධව ඉඳලා නමුත් ධර්මය අවබෝධ කරන්න එක චිත්තක්ෂණයක සිතවිල්ලක මාත්‍රෙන් හෝ ඊට පෙර ඔවුන් අනිවාර්යයෙන්ම බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය පිළිගන්න තැනකට සරණ යන තැනකට පැමිණෙන්න ඕන. ඒක නිසා ක්‍රිස්තියානි කෙනාටත් නිවන් දකින්න පුළුවන්. මුස්ලිම් කෙනාටත් නිවන් දකින්න පුළුවන්. Hindu කෙනාටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි අන්තිම මොහොතේ මොකද වෙන්නේ? අර දෘෂ්ටිය, අර දැක්ම, ඒ පිළිගැනීම අතහැරලා දාලා තුනුරුවන් සන්නාගමණයට පැමිණෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ යමෙකුට මේ සසර දුකින් මිදෙන්න ඕන නම් බෞද්ධ බෞද්ධ කියලා ભેදයක් නැහැ. අනිවාර්යෙන් මේ කෙනාට බුදුහාමුදුරුව පිළිගත්තු ධර්මයේ පිළිගත්තු සංඝරත්නයේ පිළිගත්තු තැනකට එන්න වෙනවා. අන්න ඒකයි සරණාගමණයෙන් කරන්නේ. ඒක ලෝකේ කාටත් පොදු ස්වභාවයකටපත් වෙනවා. එතකොට ඔබ හිතාවි එහෙනම් බුදුහාමුදුරුවන්ට කොහොමද කියලා. බුදු කෙනෙකුට ඒක වළංගු වෙන්නේ නැහැ. ඇයි? බුදු කෙනෙක් තව බුදු කෙනෙක් සරණ යන්න ගියොත් එහෙම සම්මා සම්බුද්ධ කියන නමට අයිති වෙන්නේ නෑ ගුරු උපදේශ රහිතව කියන තැනට එන්නේ නෑ මොකද සරණ යන බුදු කෙනෙක් හිටියනේ. එතකොට මෙයා අනුගාමිකයෙක් බවට පත්. ඒක නිසා ඒක වළංගු නොවෙන්නේ බුදුවරුන්ට පමණයි, පසේ බුදුවරුන්ට පමණයි. ශ්‍රාවකයාගේ ඉඳන් සියලු දෙනාටම ඒ ටික අනුපිළිවෙලින් හදාගන්න ඕනේ. ඔවුනුත් ඒ தത്വයටපත් උනේ. බුදුවරු පවා ඒ தത്വයටපත් උනේ එකපාර නෙමේ සංසාරේ ওই ටික ඔක්කොම හදාගෙන ඇවිල්ලා අවසාන ප්‍රතිඵලය තමයි මේ. අන්න ඒ නිසා කියනවා මොකද්ද? ඕතින්නේන උපාසකේනවා පබ්බජිතේනවා යේසු සික්ඛාපදේසු පටමන් සික්කිතබ්බං. තානි දස්සේතුං නික්කිට්ඨස්ස සික්ඛාපදාත සික්ඛාපද පාටස්ස ඉදානේ වන්නත්තං කියලා කියනවා. මොකද්ද? සරණාගමණයට පත්වීමෙන් තමා තුනුරුවන් සරණ යෑමෙන් බුද්ධ ශාසනයට බැසගන්නේ. ඒ බැසගත්තා වූ කෙනා උපාසකේනවා උපාසකයෙක් වුණත් පබ්බචිතේනවා පැවිද්දෙක් වුණත් යේසු සික්ඛාපදේසු මේ සිල්පදයන්ගෙන් පටමන් සික්කිතබ්බන් නිවන් දකින්න බලාපොරොත්තු වෙනෝ නම් සරණාගමණයෙන් පස්සේ මුලින්ම මේ සිල්පද ටිකෙන් හික්මෙන්න පටන් ගන්න ඕනේ. එහෙනම් මේක සම්බන්ධ වෙනවා මෙතන කියන තැන කුද්දක නිකායේ මේ කියන තැන කෙලින්ම සංයුත්ත නිකාය අංගුත්තර නිකායට එනවා. මොකද්ද? නිවන් දකින්න සෝවාන් වෙන්න හදාගන්න ඕන කරුණු හතරෙන් බුදුහාමුදුරෝ සරණයම පිළිගැනීම, ධර්මයේ සරණයම පිළිගැනීම, සංඝ රත්නයේ සරණයම පිළිගැනීම සහ සීලයක් මතට පැමිණීම කියන කාරණා ටික මෙන්න ඒතකොට බලන්න ඔබ මේ එක තැනක් තියෙන කුද්දක නිකායේ තව තැනක් තියෙන්නේ සංයුත්ත නිකායේ. තව තැනක් තියෙන්නේ අංගුත්තර නිකායේ. තව තැනක් තියෙන්නේ දීඝ නිකායේ. තව තැනක් තියෙන්නේ විනය පිටකේ. දැන් මේ කියනකොට මම ඒතෙන් කියලා දෙන්නම්. තව තැනක් තියෙන්නේ විනය පිටකේ මහා වග්ගපාලයේ. රාහුල හාමුදුරුව ගැන කියනකොට. තව තැනක් තියෙන්නේ හාමුදුරුවෝ උපසම්පදා කරන තැන. තව තැනක් තියෙන්නේ හාමුදුරුවන්ට සාමණේර පැවිද්ද දෙනකොට. එතකොට මේ ඔක්කොම ටික එකට එකතු කරලා ගත්තාම තමයි ඔක්කොම ටික අධ්‍යයනය කරගත්තාම තමා තන තන පොඩ පොඩ පොඩ පොඩ නැතුව හරියට මේක මොකද්ද කියන අවබෝධය ඇති වෙන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ සාසනයට බැසගෙන යනවා කියලා කියන්නේ නිවන් දකින්න පළවෙනි පියවර පටන් ගන්නවා. ඒක පැවිද්දෙක් විදිහට වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න විදුම පුළුවන්. ගිහියෙක් උපාසක උපාසක භාවය ලැබෙන්නේ පැවිද්ද ලැබෙන්නේ තුනුරුවන් සරණ යෑමෙන්. එතකොට ඒක සම්පූර්ණයි. ඊළඟට පන්සිල් පද පහ පටන් ගත්තොත් විතරයි සෝවාන් ඵලයට නිවන් දකින්න පටන් ගනී. ඔතනින් එහාට ඕන දිහාවක ගිහිලා විදර්ශනා කරන්න. නිවන් දකින්න බෑ. මේක තමයි පළවෙනි තැන. අද අපිට වැරදිලා තියෙන්නේ මේක. පළවෙනි තැන පළමු පියවර තියාගෙන මුල තියාගෙන අගින් අල්ලන්න හදනවා. අල්ල අල්ල කියනෝ කෝ නිවන් නෑ කියලා. නිවන් නෑ තමයි. නිවනක් පැනවෙන්නේ නෑ. එයි. මෙතන බුදුහාමුදුරුවෝ ගැන සැක කර කර අභිධර්මය ගැන සැක කර කර කර පාලි ගැන දොස් කිය කිය අටුවා ටීකා වලට බැන බැන රහතුන් වහන්සේලාගේ චරිත වලට බැන බැන විදර්ශනා කළා නිවන් දකින්න හදනවා. කවදාවත් නිවන් දකින්න බෑ. ඕක තමයි අද ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම වැරදිලා තියෙන්නේ. ඒක නිසා මෙතනින් පටන් ගන්න මේක තමයි නිවන් මාගේ ආරම්භය. බුද්ධ වචනේ මම මෙතෙන්ට ගත්තේ නිසා නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ කියන පාලි පාඨයේ අද ධර්ම දේශනාවේ මාතෘකාව විදියට ගත. ඒකයි මම ඔබට කිව්වේ කාලය ගොඩක් යාවි කියා දෙන. අඩුම කොට කාන්නේ පානාතිපාතා කියන සිල්පදයට එන්නත් සමහරලාට අවුරුද්දක් විතර යාවි. මොකද ඒතක් දැනගත යුතු කාරණා රාශියක් තියෙනවා. ඒ ටික ඉගෙන ගත්තාම තමයි ඊට පස්සේ සීලයට සිල්පද ටිකට එන්න පුළුවන්. ওই ටික නොදැන එකපාරටම පාණාතිපාතා කිව්වහම අර මම පෙර කියනා වගේ අපිත් සමාදන් කරනවා ඔබත් සමාදන් වෙනවා කියන ගිරව් වගේ තැනකට ඇවිල්ලා නවතිනවා මිසක් මේකේ නියම ප්‍රයෝජනේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා කල්යාවි නමුත් ටික ටික ඉගෙන ගන්න නැවත මේ ටික ගැඹුරුයි ඇත්තට මේ කාරණා ටික මෙතන ඉඳන් ඇත්තටම ගොඩාක් ගැඹුරු වෙනවා ධර්මදේශනා ගොඩාක් දෙනෙක් මේක අහනකොට ඊට පස්සේ කියන්න පටන් ගන්නවා කියලා අපි දන්නවා තේරෙන්නේ නැහැ කියලා. ඒක සාධාරණයි. බුදුබණ එහෙම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් නැවත නැවත අහන්න නැවත නැවත සටහනක් හදාගන්න නැවත නැවත ඒ බණ ටික අහන්න කීප වතාවක් අහනකොට මේක හරියට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ අන්තිමට ඇවිල්ලා නවතින්නේ බුදුහාමුදුරුවෝ කියපු වචන ගාව තමා නවතින්නේ. ඒක නිසා එතනට එන්න නැවත නැවත මේ බණ ටික අහන්න කියලා බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අනෙක් ධර්ම දේශනාත් ගරුකටයුතු මහා සංඝරත්නය විසින් කරන ධර්ම දේශනාත් ශ්‍රවණය කරනකොට හිතන්න මේ වගේ තැනකට ඥානය ගෙනියන්න ඕනේ. හැබැයි පටන් ගැනීම මෙතන. අද මම මෙතනින් පටන් ගත්තට කවදා හරි එතෙන්ට ධර්ම දැනුම වර්ධනය කරගන්නවා කියලා ඒ දැනුමත් ගන්න මෙතනනොත් මේ කරුණු ටික අරගෙන මාර්ගය පටන් ගන්න. එතකොට අනිවාර්යෙන් ඔබට වරදින්නේ නැහැ. මෙන්න මෙතන වැරදුණු නිසා තමා අද ගොඩාක් දෙනා තර්ක විතර්ක කරන්නේ කෝ නිවන් අද නිවන් දකින්න බෑ බුදුහාමුදුරුව පහළ වෙලා අවුරුදු 1000ක් ගිහිලා 2000ක් ගිහිලා දැන් 3000කට ළඟයි අද සෝවන් වෙච්ච කට්ටිය නෑ සකදා මේ වෙච්ච කට්ටිය නෑ අනාගාමි වෙච්ච කට්ටිය නෑ නෑ කිය කිය මැසිවිලි නගන්නේ මෙන්න මෙතන වර්ධවා ගත්තු ඒකට හේතු ගොඩක් තියෙනවා. හේතු වලින් එකක් තමයි ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ කාරණා ටික වර්ධවා ගැනීම. ඒක නිසා මේ කාරණා පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්න විශේෂයෙන් නුවණැත්තන්ගේ අවධානයත් මේ කාරණා කෙරෙහි යොමු වේවා කියලා මෛත්‍රී සහගත සිතින් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අප විසින් සදහම් ධාර ධර්ම දේශනා මාලාවේ 22 වන ධර්ම දේශනාව සිද්ධ කළේ. ඒ වගේම පංචශීලයේ පිළිබඳව කියා දෙන පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කළේ. ඒ සඳහා පින්බර දායකත්වයේ දරනවා මතුගම වලගෙදර ගල්වත්ත ප්‍රදේශයේ පදිංචි චමිලා මහත්මිය, ලසන්තිකා මහත්මිය සහ අස්ථා මහත්මිය ආදී පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 6කට පෙර මිය පරලව ගිය ආදරණීය පියාණන් වහන්සේ වන අරනෝලිස් බද්දේවිතාන මහතාට සහ නමින් මේ පරලොව ගිය මේ ජීවිතයේදීත් සසරගතත් සීලු දෙනාටම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දෙසැම්බර් මාසයේ 25 වන දින අද දිනේ ජන්මෝත්සවය සිහිපත් කරන 74 වන ජන්මෝත්සවයේ යෙදුණු කරුණාවතී ජයසේකර ආදරණීය මෑණියන් වහන්සේට ආශිර්වාද බලාපොරොත්තු වෙන. පවුලේ සියලු දෙනාට ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. කළගුණ සැලකීමේ සත්පුරුෂ කටයුත්තක් හැටියට දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිනතුන්ගේ සත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් නිශ්චිත වේවා. ඒ වගේම Taman නමින් මේ පරිලෝක ගියා වූ සියලු දෙනාත් ඒ වගේම විශේෂයෙන් වසර 95ක් ගුවන්විදුලි සංස්ථාවේ ආරම්භයේ පටන් ඔබට දහම් දැනුම ලබා දීම සඳහා විවිධාකාරයෙන් වෙහෙස මහන්සි වුණා වූ මේ පරිලෝක ගියා වූ සියලුම නිලධාරී මහත්ම මහත්මීන් ආදී කොට ඇති සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වර්තමානයේ සභාපතිතුමන් ප්‍රධාන නිලධාරී මහත් මහත්මින් ආදී කොට ඇති සීලු සේවයන්හි සීලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත් දිගා සිටි සම්පත් ලැබීම වෙනස සීලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබගේ සීලු අභිමතාර්ථයන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා සීලු දෙනාටම නිවන් සුවය සඳහා මේ පින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සදහම් ධාර ධර්ම දේශනා මාලාවේ එම ධර්මානුශාසනා පාත්වා වදාළේ විචිත්‍ර භානක පූජ්‍යපාද ඇරව්වල සුධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේයි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් තව තවත් මේ ධර්ම දාහණය බෙදා දෙන්නට ශක්ති ධෛර්ය නෝඩුව ලැබේවා ප්‍රඥාව තව තවත් වර්ධනය වේවා යන ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සදහැවතුනි සාදු සාදු සාදු අද මේ ධර්මානුශාසනාවේ සම්පූර්ණ දායකත්වය ලබා ගත්තේ මතුගම වලගෙදර ගල්මත්තේ පදිංචි දායිකා චමිලා මහත්මිය එකම ලසන්තිකා සමගාසිතා දායිකා පවුලේ කණ්ඩායම සමදනාටම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් පුණ්‍යානුමෝදනා නිදුක් වේවා නිරෝගී වේවා ඔබ සියලු දෙනාත් සුවපත් වේවා සම්මා සම්බුදු සරණද ප්‍රාර්ථනා කරනු ලබනවා. සදහැවතුනි මේ ධර්මානුශාසනාව ගුණට මුසු කරලීමේ සමානුග්‍රාහකත්වය ලබා දෙන්නේ පිටිත බිත්තියේ ජලය නොරදන Web Paints WAPP Web Paints සමානුග්‍රාහකත්වය ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයේට අපේ පුණ්‍යානුමෝදනා සදහම් දහර ධර්ම දේශනා මාලාව ගුණට මුස්කරලිනීමට ගුවන් විදුලිය වෙනුවෙන් ලබා දෙන දායකත්වයට ඔබට සම්මා සම්බුදු සරණයි